කොටසයි මහා මංගල සූත්‍රයේ උත්තම ප්‍රතිඵල ලබන්න පුළුවන්. සූත්‍රය ගැන විදිය තේරුම් ගන්න. අපි උදේ භාවනාවක් සිද්ධ කළා ඇස පිළිබඳව රූපේ පිළිබඳව චක්කු විඥානීය පිළිබඳව චක්කු සංස්කාරයේ පිළිබඳව චක්කු සංපස්සජා වේදනා පිළිබඳව දැන් ඔතන ඔය කියවෙනකොට අපි දකින්න ඕන හරියක් තියෙනවා ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි එහෙනම් චක්සුසයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුදුසු නොවන්න ඕනේ. දැන් ඔතනින් අපි ගන්නකොට ඔක දකින්න ඕනේ. ඔය චක්සුසයෝ කියන වචනේ ගත්තහම අපේ ඇස් දෙක විතරක් නෙවෙයි ඔතන ගත්තේ. දුර වේවා ළඟ වේවා සියුම් වේවා ඝන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා හීන වේවා ප්‍රණීත වේවා ඇසෙයි යමක් යම් තැනක වීද යම් තැනක වේද මතු යම් තැනක වන්නේද මේ සියල්ලම චක්සුසයෝ කියන වචනේ ගත්තා කාගේවත් එකක් ඉතුරු වෙලා නැහැ දෙවියන්ගේ රම්මයන්ගේ හැටි ඉතුරු වෙලත් නැහැ ඒකත් ඔකට අහු වුණා අපේ ඇස් දෙකත් අහු වුණා සියලුම සතුන් ගැසුත් අහු වුණා අතීතයේ තිබිච්ච ඇස් තිබිච්ච අයගේවත් දැන් තියෙන ඒවා මතු හටගත්ෝ හටගන්න තියෙන ඇසුත් අහු වුණා. ඔන්නේ සියල්ලම කැටි කරලා තමයි චක්සුස යෝ කියන වචනේ ගත්තේ. ඔබ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා අහලා තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඒක මේ එකම දැනක හරිය. මේ තිබුණ ඇහක් අපි ලබලා තිබුණා නම් දැන් ලබලා තියෙනවා නම් මතු ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මෙච්චර කල් තිබිච්ච අපි කැමැතිසේ පැවතුනාද කියලා අපි බලන්න ඕනේ. ඔය එකමැත්තනකවත් හටගත් ඇහැකට. නිදක් රෝගයක් හැදෙනවද අපි කැමති නැහැ. කැමති වෙලා නැහැ. දැන් කැමති වෙන්නේ නැහැ. මතු ඇහැක් හැදුනොත් හෝ මේ තියෙන ඇහි මතු දවසක හරි. ලෙඩක් හැදෙනවට කැමතිත් නැහැ. අඳුරු වෙනවට පේන්නේ නැති වෙනවට කැමතිත් නැහැ. අතීතයේ තිබිච්ච අර උණායවට කැමතිත් නැහැ. දැන් වෙනවට කැමතිත් නැහැ. මේ ඇහැට හෝ මතු හැදෙන ඇහැකට හෝ එහෙම කරදරයක් වෙනවට කැමති. නමුත් මේ අතීත අනාගත වර්තමාන තුන් කල්ලි සියුම් ගන්න දුර ළඟ හීන ප්‍රණීත කෙබඳු ඇහැක් ලැබිලා සිටියා. දැන් ලැබිලා තිබුණා. මතු හටගත්තා. කැමැතිසේ පැවැත්මට යටත්ද නැද්ද කියලා අපි හිතලා බලන්න අපේ කැමැතිසේ හටගන්න එකක්ද නැත්නම් ධර්මතාවයට අනුකූලව හටගත්තා නම් දුර්වල වෙලා විපරිණාමයටපත් වෙලා වෙනසිලා යන එකක්ද අපිට හටගන්න. දැන් තියෙන්නේ මතු හරගත්තොත් හරගන්න. පල්ලවට අපි දකිනවා එක දෙයක්. දුර්වල වෙනවට අපි කොච්චර අකමැති වුණා. ඒවා දුර්වල වෙනවා. ඒ වගේම ලෙඩ රෝග හැදෙනාට කොච්චර අකමැති වුණා. ලෙඩ රෝග වලට වඳුරු වෙනවා. වැළඳෙනාට කොච්චර අකමැති වුණත් වැළඳේ. එහෙනම් ඇහැට උරුම ධර්මතාවයේ ඕක මිස අපේ කැමැත්ත අකමැත්ත නෙමෙයි. මෙන්න මේක දැකලා තියෙන්න ඕනේ. එහෙම දැනගත්තා නම් අපිට කියන්න පුළුවන් මේ ඇහැ කැමැතිසේ නෑ කියන ධර්මතාවයටයි තියෙන්නේ. ඇසෙයි යමක් වී නම් කැමැතිසේ පවතිනවා කියන ධර්මතාවයටයි තියෙන්නේ. ඒවට උරුම ධර්මතාවයක් තියෙනවා. ඒකට අපි කැමති නෑ. නමුත් ඒකටයි ධර්මතාවය මොකද්ද? හටගත්ත යමක් නැත්නම් දුර්වල වෙලා වැහැරිලා විනාශ වෙනවා. ඒකට අපි කැමති නෑ. නමුත් හිමි ධර්මතාවය මොකද්ද? හටගත් ඇහැකට නම් ඒක දුර්වල වෙලා ඒ වගේම වැහැරිලා ලෙඩ රෝග ඇදිලා වෙනතිලා යන්නේ. එහෙනම් ධර්මතාවයේ ඒක නම් අපේ කැමැත්ත අකමැත්ත ඒකට බලපාන්නේ නැත්නම් අපි කැමතුණයි කියලා පවතින්නේ නැත්නම් අපි එහෙම අකමැති වෙනට අපේ අකමැත්ත බලපාන්නේ නැතුව ඒවට ඒකම උරුම වෙනවා. ඇහැට උරුම ධර්මතාවයේ ඕකයි කියලා තේරුම් ගත්තා. එහෙම ඇහැ හොඳද නරකද? එහෙම ඇහැ පස්සේ යන්නේක. එහෙම ඇහැක් ලබාගෙන පවතින එක. ගැළපෙනවද නැද්ද? අපිට යහපතක් වෙනවද නැද්ද කියලා. ඔන්න ওই ටික තේරුම් ගත්තහම අපි දකිනවා කැමැතිසේ පවතින නැති දෙයක් ඒකට සිද්ධ වෙනවා. කැමැතිසේ පවතින නැති ඇස් එකක් ඉසක්. කැමැතිසේ පවතින ඇස් එකක් කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැත්නම් හම්බ වෙන්න විදියකුත් නැත්නම්. ඒ ඇහැ නිසා අපිට බලාපොරොත්තු වෙන සහනය ලැබෙනවා. බලාපොරොත්තු වෙච්ච සහනය කිසිම කෙනෙකුට ඇහැකින් ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබෙන ආකාරයෙන් පින්න පින්න සවස්ස සවත් එක වෙනසිලා යනවා. සිද්ධ වෙන්නේ මේක නම්. ඒ බඳු ඇහැ පිළිබඳව යලි යලි බලාපොරොත්තු තියන්නේ වටිනවා. ඒක මම කියන හැටන් අල්ලන්න වටිනා දෙයක් ඒකේ තියෙනවාද? මගේ ඇහැ කියලා තියාගන්න වටිනා දෙයක් තියෙනවාද? ආත්මයයි කියලා හරයක් තියෙනවා කියලා ගන්න වටිනා දෙයක් තියෙනවාද? තමාම මනසෙන් නිගමනය කරන්න නුවණින් නිගමනය කරන්න ඕනේ. එහෙම වටිනා දෙයක් ඒකේ නැහැ කියලා. අසහනයක් ගෙන දීලා කෙලවර කරන දෙයක් කැපැටි කරන්නේ කොහොමද? මට හොඳ හැක් හම්බුණා කියලා අපි මානසික වශයෙන් හවත්තලා. ඒ ධර්මතාවයේ පරිදි හටගෙන විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනවනම්. අපි රවට්ටන එකක් හම්බුණා මිසක් අපිට දැනසෙන එකක් හම්බෙලා නැහැ. දැනසුම ඇති හැටියට රවට්ටමින් දුක ගෙන දෙන අසහනයටපත් කරන දේ හම්බෙලා තියෙනවා ඇහැ කියලා. එහෙනම් ඒක සැපක් වෙන්නේ කොහොමද? අන්න ඇහි දුක. ඒක ආත්මාදී වශයෙන් ගන්න හරයක් නැති බව මිසක් හරයක් තියනවා කියලා ගත්තොත් ඒක අවිද්‍යාවේ මුලා. ඔන්න ඔය ටික දිහි වෙන්න ඕනේ. චක්සුසයෝ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියනවා. අමෙයයි ගැනීමන මගේයයි ගැනීමන මගේ ආත්මයයි ගැනීමට සුදුසු නැති බව දැනගන්න ඕනේ. ඒක සත්‍යයක් මිසක් අසත්‍යයක් නෙමෙයි. ඒක බොරුවක් නෙමෙයි. ඇත්ත ඒක න ะ. අපි පිළිගන්න ඕනේ ඒ සත්‍ය ධර්මයේ තුල. එහෙම වුණා නම් අපිට ඇහැ පිළිබඳ යම් චන්දරාගයක් තිබුණා නම් ඒක දුර වෙලා යනවා. ඒ වගේම රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වේද මතු යම් තැනක වන්නේ. හීන වේවා ප්‍රනිත වේවා සියුම් වේවා ඝන වේවා රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වීද මතු යම් තැනක වන්නේද ඒක අපි කැමැතිසේ පවතිනවාද ඒක බලන්න ඕනේ මනවදන රූපයක් දැක්කහම ඒක විපරිණාමයටපත් වෙන්නේ නැත්නම් අපි කැමැතිසේ පවතිනවනම් ඒකට අපි කැමැතියි ඒක විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනකොට කැමැති නෑ ඒ අපි අකමැති වෙත්. නමුත් අපි කොච්චර අකමැති වුණා පවතිනවට කොච්චර කැමති වුණාද? අපේ කැමැත්තට හෝ අකමැත්තට කිසිම ලකුණු එකක්වත් නැහැ. ඒක අපේ බලාපොරොත්තුවක් විතරයි. බලාපොරොත්තුවක් විතරක් අපිලා අවිද්‍යාවෙන් ඉතුරු කරලා. ඒට උරුම ධර්මතාවයේ විපරිණාමයටපත් වෙලා වෙනසීම. ඒ බඳු රූපය අපි කොච්චර සැනසුම බලාපොරොත්තු වුණත් සැනසුමක් දීලා කෙලවර වෙනවද? අසහනයක් දීලා කෙලවර වෙනවද? අන්න අපි දකින්න ඕන පැත්ත. ධර්මතාවයේ ජය ගන්නවා මිසක් අපේ බලාපොරොත්තුට එකම ලකුණක්වත් නෑ. මෙන්න මේක දැක්කහම රූපේ අනිත්‍යයි කැමතිේ නෑ. ඒක අසහනයක් ඇති කළා වෙන කෙලවර දාන එක දුක්ඛයි. ඒක හයයක් තියෙන කියලා ගන්න වටනා එකක් නෑ. ඒක දකින්න ඕන. රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් මමයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ ආත්මය ගැනීමට හරයක් ඒකේ නෑ. ඔය අදහසේ ඉන්න ඕනේ. ඒ ඇහෙන් රූප බලනකොට අපිට චක්කු විඥාන පහළ වෙනවා. ඇහැට බලපු දේවල් හරි වැදගත් දේවල් හැටියට පවතින දේවල් හැටියට වටිනා දේවල් හැටියට අපි දෘෂ්ටියෙන් ගන්නවා. අරගෙන මහා වටිනා දෙයක් හම්බුන හැටියට දැක්ක හැටියට හිතාගෙන ඉන්නවා. මතක් කරගෙන තින්නවා. මේ හැදෙන චක්කු විඥානයක් ඇත්නම් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රනිත වේවා චක්කු විඥානය යමක් යම් තැනක වුණා නම් දැයි යම් තැනක වෙනවා නම් මතු යම් තැනක අට ගන්නවා. ඒ වැඩ රූප ධර්මතාවය. ඒ ඒ මොහොතේම ඒවා විපරණාමයටපත් වෙලා වෙනසිලා යනවා. අපි ඒවා අපිට ඕන හැටියට කැමැත්තට පවත්වන්න බැලුවට හරියන්නේ නැත්නම්. නමුත් අපේ කැමැත්ත තියෙන අපිට ඕන හැටියට පවත්වන්න නම් අපේ කැමැත්ත අපේ බලාපොරොත්තු පුස්විඳා වගේ ඉස් දෙයක් නම් අපිට තවදුරටත් ඒක හොඳයි කියන නිගමනය කරන්න පුළුවන්. අනේ චක්කු විඥානයේ පිළිබඳ අසාරත්වයේ දකින්න ඕනේ. ඒ ධර්මතාවය තුල. අන්න එහෙම දැක්කම මොකද වෙන්නේ? මමයි ගන්න සුසු නැති දෙයක් කෙරෙහි නෙමෙයි මමයි ගන්න හදන්නේ. මගේ අය ගන්න සුසු නැති චක්කු විඥානයක් නේ මගේ අය ගන්න හදන්නේ. මගේ ආත්මයයි ගන්න සුසු නැති පුළුවන්කමක් නැති දෙයක් නේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටියකට වහින්නේ. මේ හරයක් නැති අවිද්‍යාව නිගමනයේ නේද කියලා. චක්කු විඥානයේ පිළිබඳ එසේ දකින්න පුරුදු වෙන්න. ඊළඟ වචනයක් තමයි චක්කු සංස්කර්ෂති. ඒ මොකද්ද කියන්නේ? ওই જાති ඒව අරගෙන ඒවා එක බැදිලා යලි යලි හිතෙන් ගොඩනගන අර. ඒ විඥානයන්ගේ ස්වභාවය හිතෙන් ස්පර්ශ කරනවා. හරි වටිනා දේවල් හැටියට. මෙන්න මේකට කියනවා සංස්පර්ශ කරනවා. ස්පර්ශයයි සංස්පර්ශයයි දෙකක්. ඇහැට ස්පර්ශ වෙනවා එකක්. සංස්පර්ශ කරනවා කියන්නේ ඒක හරි වටිනා දෙයක් කියලා අරගෙන ඒකේ බැඳිලා ඒක ස්පර්ශ කරනවා. චන්දරාගයෙන් ස්පර්ශ කරනවට කියනවා සංස්පර්ශ. දැන් චන්දරාගයෙන් කරන ස්පර්ශයක් ඇත්නම් ඒක අවිද්‍යාවේ නිගමනය. අන්න ඒ නිසා තමයි අපි කොයිතරම් කැමැත්තෙන් ඒව එකතු කරලා ස්පර්ශ කර කර හිටියා. ඒ විඥානය ඇතුළු කළා. ඒකෙන් අපිට කැමැත්තක් අනුව ගොඩ නැගෙන්නේ නැත්නම් කැමැත්තේ පැවැත්මක් ඒකේ නැත්නම් ධර්මතාවයේ ඒ ආකාරයෙන් වෙනසිලා යන එකක් නෑ. අපේ කැමැත්තට ලකුණු බිඳුවනවා. අපි අවිද්‍යාවක තීරණේ ඉන්නවා මිස සංස්පර්ශයක් පස්සේ ගිහිල්ලා. අපිට හරයක් හම් වෙන්නේ නැත්නම් අපි අවිද්‍යාව නිගමනයක ඉන්න අය මිස යථාර්ථයේ ඉන්න අය නෙමෙයි. යථාර්ථය මොකද්ද? කැමැතිසේ නොපවතින අසහනකාරීත්වය ගෙන දෙන හරයක් නැති දෙයක් තවදුරටත් මං චන්දරාගයෙන් බදනවා. හරයක් නැහැ. මෙන්න මේ අදහස එන්න ඕනේ චක්කු සංස්පාස්ත්‍රය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන. එහෙම මේක මමයි ගන්න, මගේ අය ගන්න, මගේ ආත්මයයි ගන්න කිසිම දෙයක් නෑ නේද කියන යථාර්ථයෙන් දකින්න ඕනේ. ඒ ටික මතකයේ දෙන්න ඕනේ. චක්කු සම්පස්සජා, චක්කු සංස්පර්ශය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මමයි ගැනීමට, මගේ අය ගැනීමට, මගේ ආත්මයයි ගැනීමට සූසු නොවන්නේ මේ කින්තිය කියනවා. ඊට පස්සේ ඒවා ස්පර්ශ කරන්න කරන්න වින්දනයක් එනවා. මට මතකයි මම ඒදා දැක්ක හරි පුදුම ලස්සනක් නේ තිබුණේ. විඳ ආස්වාදයක් විඳිනවා. අන්න චක්කු සංස්පර්ශයෙන් විඳින වේදනාව. තෝරින චක්කු සංපස්සජා වේදනාව. අතීත අනාගත වර්තමාන සියුම් ගන්න දුර ළඟ හීන ප්‍රණීත යම්කී චක්කු සංස්පර්ශයෙන් හටගන්න වේදනාවක් වින්දනය තිබුණා. එකක්වත් කැමැතිසේ පවතින්නේ නැත්නම් අපේ බලාපොරොත්තු කැමැතිසේ ඒවා පවතිනවා. ඒක එහෙම වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒක අපිට ගන්න හරයක් තියනවාද හරවත් දෙයක් කියලා ගන්න වටිනවා. මමයි ගන්න, මගේ අය ගන්න, මගේ ආත්මයයි ගන්න, ඒ වේදනාව වටිනවා. වටින්නේ නැහැ නේ කියලා තේරුම් ගත්තාම අදහසක් ආවා. මේක ධම්ම අදහස. ධර්මාභෝධයේ අදහස. මෙන්න මේ අදහස සිහි කරන්න සිහි කරන්න ධම් සිහි කළා වෙනවා. ඇස මුල් කරගෙන හටගත යම්තරමා බැදීම් තිබුණාද? ඒ චන්දරාගය දුරු වෙන්න පටන් ගන්නවා. චන්දරාගය යම්තරමා දුරුණාද? ඇහක් තියෙනවා, පෙනීමක් තියෙනවා, ඔකම තියෙනවා, මැරෙනකන් ඇහ තියෙනවා. බලන්නත් පුළුවන්. හැබැයි චන්ද රාගේ දුර වෙලා යනවා. චන්ද රාගේ දුර වෙලා ගියා නම් ඒ මට්ටමට කියනවා නිවන් අවබෝධ කරගන්න. නෑ ඇහ නැති කරන එකවත්, රූපේ නැති කරන එකවත්, චතු විඥානී නැති කරන එකවත්, චක්කු සංස්පර්ශය නැති කරන එකවත්, චක්කු සංස්පර්ශයෙන් එන වේදනාව නැති කරන එකවත් නෙමෙයි කරන්නේ. ඒවා හරයක් නැහැ කියලා තේරුම් අරගෙන ඒවා චන්ද රාගේ දුරු කරගන්න. මෙන්න මේ ටික කරගන්න ඕනේ අර කර්මස්ථානේ වැඩිනකොට. ඉතින් එයා ගැන කිව්වත් කනයි, හද්දයයි, සෝත විඥානයයි ඒකත් ඔය ක්‍රමිකව තෝරගන්න. ඔන්න ඔය ටික තෝරගත්තට පස්සේ අපිට මේ භාවනාව කර්මස්ථානයක් වශයෙන් ධම්මෝච යතා ධම්මෝ යතා අත්තෝ කියන දෙයට වැටහෙනවා. දැන් පිළිපදින්න තියෙන්නේ මොකක්ද? චන්දරාගයෙන් බැඳිලා කරන පිළිපැදීමක් නැත්නම් ඒක වැරදි. චන්ද චන්දරාගයෙන් නොබැඳීමක් නැත්නම් ඉන්නකන් ඉතින් ලැබෙන ප්‍රයෝජන ලැබෙන හැටියට ගන්න. වටනාලියකින් රුපියල් අයින්නේ. පූර්ණ වුණා නම් අරිහත් වේ. ටික ටික පූර්ණ වුණා නම් ඒක මටම සීක පුජ්‍යලයක් හැටියට මාර්ගය වැඩෙනවා. ඔහු ඇත්තක් දැකලා ඇත්තක ඉන්න කෙනෙක් මිසක් ඔහු බොරුවට හැවටිච්ච කෙනෙක් නෙවෙයි. ඔහු ධර්මයේ දැක්ක කෙනෙක්. ඇහැ පිළිබඳව ඔය ටික දැකනම් ඒ වගේ නේද අනික් වාක්‍යය තේරුම් ගත්තා නම් ඔහු එතනම සෝතාපන්නයි. එතෙන් බදා සෝතාපන්නයි. ඔහුට සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. සමත විදර්ශනා යුගනද්දව වැටෙන භාවනාවක් කියලා තියෙනවා. ඔය හරආයතන භාවනාව. අසකන් දිවනාසී ශරීරයේ මන ගැන ওই විදිහට හිතනවා නම් සිහි කරනකොට සමතයත් වැඩෙනවා විදර්ශනාවත් වැඩෙනවා. ආර්ය මාර්ගේ වැඩෙනවා ඈ. ඔය ලියාගත්තේ නැද්ද ඒක? එනේ එකක් ලියාගත්තාම ඉතින් ওই විදිහට අනිකක් හදා ගන්න ඕනේ. චක්ෂුසේව අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුසු නොවන්නේ නොවන්නෝමයි චක්සුසයෝ අනිච්චයි දුක්ඛයි අනාත්තයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුසු නොවන්නෝමයි මෙතෙන් රූපය කියන එකයි. රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුසුනවන්න ඕනේ. මුල් වචනේ විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ චක්කු විඥානය. අර විදිහටම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ ආත්මයයි ගැනීමට සුසුනවන්න ඕනේ. ඊළඟට මේ චක්කු සංස්පර්ශය අනිච්චයි දුක්ඛයි අනත්තයි අර විදිහටම ගන්න. දැන් චක්කු සංපස්සජ වේදනාව මුල් වචනේ ගන්නවා අයිති කරවලු. සෝතය අනිච්චයි දුක්ඛයි අනත්තයි. අනිකත් ඒ වගේමයි. සෝතය කියන වචනේ විතරයි වෙන්නේ. ඊළඟට සද්දය ඊළඟ වචනේ සෝත විඥානය ඊළඟ සෝත සංස්පර්ශය. ඊළඟ සෝත සංපස්සජා වේදනාව. ඊළඟ ගානය. ගානය. නාසයට කියන්නේ. ඊළඟ ගන්ධය. ඊළඟ වචනේ. ඒක ගාන විඥානය. අර විදියයි බොහොම කෙටි මුලාල්ලා ගත්තාම මනස ඉරියෙන් එතන ඉන්න ඕන එච්චරයි කියන්නේ මුළු කර්මස්ථානියම ඉති කිය වෙනවා. වරදී නෑ කොච්චර දීර්ඝ වුණා. පොඩි කැල් ටිකයි අනු පිටේදී එන්නේ. ඒක ගාන සංස්පර්ශය ගාන සංපස්සජා වේදනාව. කිව්හා යෝගී දිව ඊළඟට. ඊට පස්සේ රසය. ඒකට ගෝචර වෙන්නේ බෑ. සැරේ જીවහා විඥානය. ඊළඟ જીවහා සංස්පර්ශය. ඊළඟ જીවහා සංපස්සජා වේදනාව. ඊළඟ කායය. අනික කායට ගෝචරෙන ස්පර්ශ පොට්ටබ්බය. ඊළඟ කාය සංස්පර්ශය. කාය විඥානය. ඊළඟ කාය සංස්පර්ශය කාය සංපස්සක වේදනාව. ඒ වචන පහ. මානසය කිව්වේ ඊළඟට මනස කියන එකද. සියල්ලංගේ මනස ඔක්කොම මානසය. ඒවට ගෝචරෙන අදහස් වෙන්නේ ධර්මය. ඊළඟ මනෝ විඥානය. මනෝ සංස්පර්ශය මනෝ සංපස්සජා වේදනාව. දැන් හිත පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඔය කර්මස්ථාන වාක්‍ය වල පටන් ගත්තේ කොතන ඊළඟට මොකද කියන්නේ ආමතක වෙනවා. සමතේටපත් වෙලා තිබුණා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච විදිකිච්ච අයින් වෙලා තිබුණා. ලස්සන්ට වැඩ මතක් වෙනවා පද වැඩ. අනේ පද වැඩ මතක් වෙනකොට සමතේ වැඩෙනවා. යථාර්ථය මතක් වෙනකොට යථාර්ථයේ තී වෙනකොට විදර්ශනාව වැඩෙනවා. සමත විදර්ශනා යුගනද්දව වැඩෙනවා කිව්වේ ඒකයි. ඊට පස්සේ හිත ඒක ආරමුණක නැතිවෙත් නෑ. හැබැයි ක්‍රමානුකූලව පදවල තුර හිත හැදිරෙනවා. හිත හැදිලා පුරුදුනාට පස්සේ හිත වික්ෂිප්ත වෙන්නේ නෑ. හිත විදා ගන්න. තීන විද උද්දච්ච කුකුච්ච එකක්වත් එන්නේ නෑ. අනුපිළිවෙලට ලස්සන පුරුදු වෙලා එනකොට එකින් එකට එකින් එකට හුරු වෙලා එනවා. නබුදුරන් වහන්සේ හිත එක්තැන් කරන්න කියලා නෙමෙයි පෙන්වන්නේ හිත හසුරවන්න. යථාර්ථය දුන්නා. යථාර්ථයේ තුල හිත හසුරුවීමෙන් සමතේ වැඩිනා විදර්ශනා වැඩෙනවා. ඒක විදර්ශනාත්මක බැරිම විදර්ශනා වැඩෙනවා. ප්‍රමාණිකූලව හැසිරීමෙන් සමතේ වැඩෙනවා. හිත හසුරවන්න පුරුදු කරනවා මිසක් හිත හංගන්න පුරුදු කරන්න හොඳ නැහැ. අර භාවනා කරනවා කියලා බොහෝ කොට දෙන්නේ හිත හංගන්න. පුද්ගලයා මුලාපත් වෙනවා අන්තිමට සීනජි මිනිහෙක් වෙනවා. ඔය ක්‍රමයේදී ගිහින් ඊට පස්සේ හිත හැංගෙන්නේ නැහැ. හිත ක්‍රමානුකූලව ධර්මයේ හැදිරෙන්න පටන් ගන්නවා. හිත ක්‍රමානුකූලව ධර්මයේ හසුරවන ක්‍රම රටාවට කියනවා සමාධිය. සමාධිය නිසා තමයි හිත හැදිරෙන්නේ. සමාධිය පොඩ්ඩක් හරි වෙනස් වෙනවා මොකද වෙන්නේ? චක්ෂුසේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කිව්වා. මම දැන් කිව්වේ අපේ සෝතයේද, සද්දයේද, රූපයේද දන්නේ නැහැ. ආ අමතක වුණා. වෙලෙහි කියලා ගියා. අන්න ඒක නැති කරගන්න තමයි ප්‍රමාණිකෝලෝ හුරු කරගන්න ඕනේ. විනේන වැල්වට අරන් හිතේ තිබුණොත් ඕක කරන්න බෑ. ඒතර දකින්න සමාධිය නෑ කියලා. සමාධිය නෑ කියන්නේ හිතන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. ඒක එක වැල් වටාරම් පස්සේ හිත දුවනවා නම් ওই වැඩේ කරන්න යනකොට. ඔකට සමාධියක්. සමාධිය හරියට තියනවා නම් ඕක අමතක වෙන්නේ ක්‍රමානුකූලව වැල් රටාවට පදවැල එනවා. මේ පදවැල දෙක හුරු වෙනකොට උඩ වැලෙන්නේ සමාධිය. සමාධිය වෙනාට පස්සේ මනස තීක්ෂණයි. මනස සංවරයි. මනස සංවර කරලා ක්‍රමානුකූලව හසුරවන්න පුළුවන් කිරීමක් තමයි සමාධිය තුලින් කරගන්නේ. එහෙම කෙනාට යණ යන තැන කරන වැඩක බොහොම ලස්සනට කරනවා තේරෙන්න පටන් ගන්නවා. ඊළඟ කල යුත්තේ මොකද්ද කියලා තේරෙනවා. මොකද්ද මම මෙච්චර කර කර හිටියා තේරෙනවා. ওই ක්‍රමයේ තීරණාට පස්සේ ওই ක්‍රමයේ ගියා ඔක ප්‍රගුණතාවය. මුළු වැඩ පිළිවෙලටම බලපාන ඉදිරියට කරනවා. ලුණු ගෙඩිය දැම්ම නම් ලුණු ගෙඩියක් දැම්ම කීයක් දැම්මද? මෙච්චර දැම්මා. ඒ මතකේ ලස්සන හිටලා තියෙනවා පැහැදිලිව. මෙච්චර දැම්මහම ඇති. ඒකත් තේරෙනවා. මිරි දැම්මද? දැම්මේ නැද්ද? දැම්මනා දැම්ම කියලා තේරෙනවා නැහැ නැහැ කියලා තේරෙනවා. එක්තෙන් කරන්න ගිය කාර මොකද? ලුණු ගෙඩියක් කපලා දැම්මා කොච්චර දැම්මද මතකත් නැහැ. මිරිස් දැම්මද මතකත් නැහැ ලුණු දැම්මද මතකත් නැහැ හොද්ද ලිපේදී. උවිලා බලනකොට යකාට කන්දක්ද. දැන් මොකද වෙන්නේ? මම සමාධියේ හිටියේ කියනවා. එන ගහන අපරාධය කරලා උල තියන්න වටිනවා. ඌ සමාධියක ඉඳලා නැහැ ඌ ඉඳලා තියෙන්නේ මොට්ටකම. ওই જાතියේ සමාධිය අද පුරුදු කළා මිනිසුන්ට උයාගෙන කන්නත් බැරිලා තියෙනවා ගෙදර එන්න බාලවත් උන්ට. ඇයි අමුතු ජාතික සමාධිය වුන් හිත එක්තෙන් කරලා කවුරුද කවුරු දුන්න භාවනාව බුදුරන් වහන්සේ කවදාද ඔහොම එකක් දුන්නේ මනස හිර කරගන්න මොට කරගන්න බුදුරන් වහන්සේ භාවනා දීලා නැහැ බුදුරන් වහන්සේ භාවනා දුන්නේ තීක්ෂණ මනසක් ඇති වෙන්න මොට කල්පනාකාරී මනසක් ඇති වෙන්න ඒකයි බුදුරන් වහන්සේ දේශනා කරපු භාවනාව ඒතොර යමක් යමක් නිසා පෞසිද්ධ වෙනවා නම් ඒ කරන මොකද එනකොට මේක පාපයක් මේ જાතිය පාපයක් කියලා තේරෙන්නේ මේක නොකල හිටා මේක පරමතලකම මෙච්චරයි කියලා තේරෙනවා. වැඩේට බහිනකොට මේ වැඩේ මෙහෙම එකක් කියලා තේරෙනවා. අන්න සමාධියේ ස්වභාවය. මේ සමාධිය කියලා අද මොකද කරන්නේ? එනේ එක අනිත්‍ය අනිත්‍ය කියලා ඉන් කරන්නේ. කරන්න කිව්ව එකක් කරන්න වෙන එකක් ඉතින් කොහොමද හරියන්නේ? තීක්ෂණ වෙන්න ඕන මනස මොඩ කරගන්න. මම හරි බයයි මේ අපි අතර ඉන්න එක කොච්චර මම මේක කිව්වද? මුන් තවත් යන හරි එක එකගේ ඉගෙනගත කැලේ පස්සේ ගිහිලා මොට කරගෙන අනිත් හැරේ කියන මම භාවනා දීලා මගේ භාවනා කරන අරුත් ඉසා වෙලා මොකද වෙන්නේ අනික අය අපරාධයන්නේ කරගන්න ඒ කිව්ව භාවනාව කරගන්න බැයි නම් නෑවිදින් ඉන්න එක හුඟක්ම දැයි අනිත් පිරිසට යහපත Tamanට ඕන එක කරන්න නම් ඒ කරන්න කිව්ව දැන ඉන්න කරගන්න එක ඊට වඩා වටිනවා ඉතින් පිස්සොයි නේද මොකද මේ තැන් වලට ඇවිල්ලා ඒ ටික කරගන්න කිව්වම වෙන එකක් කරලා හිටන් උන්ගේ ප්‍රතිඵලය පෙන්වන්න ගියා. අනිසාරි හිත වෙන්නේ මොකද්ද? මගෙන් භාවනා අහගෙන අන්න පිසෙක් වෙලා. අපරාධයක් ලෝකේ කොච්චර කරනවද? අනුගමනය කරන මිනිහට සැකයක් ඇති වෙනවා. මාර්ගය පිළිබඳව පුද්ගලයාගේ යථාර්ථය දෙන්න බැරුව යනවා. ඒක නිසා කියන්නේ මේ භාවනාව අහගෙන මේක කරනවා නම් මෙහෙ ඉන්න මේක අහගෙන වෙන එකක් කරන්න යනවා නම් ඊතනට ගිහින් කරගන්න. මොකද භාවනාව හැටියට භාවනාව නොකර වෙනේවා කරන්න කියන්නේ. සිද්ධ වෙන්නේ විනාශය. එහෙම වුණාට පස්සේ එක එක විකෘති වලට බහිනවා. මනස තීරණය ගන්න හැකියාව නැති වෙනවා. භූතයක් වකව හැදෙන තීරණය කර මනස බහලා ඊට පස්සේ භූතය හද කරනවා මනස. ඒ උට මනස ආවනත කරලා උට වහල් කරලා. ඊට පස්සේ වේවිල වේවිල දඟල දඟල උන්ගේ නැතුන් නට නටා ඉන්න. අන්තිමට කියන්නේ ආවුදුර භාවනා කරන එකෙක් නේද අරකා. අරුගේ හැටි පේනවනේ අපිත් ඕක කරන්නේ අපිට අපිත් වෙන්න වෙයි අපිත් නිකන්. දැන් මොකක්ද දෙන්නේ අපරාධයක් නේද දෙන්නේ. ඔන්න ඔය නිසා මම ඔය අපේ අයට කියන්නේ අපේ අය අතර ඉන්නවා හැමයි. කියපේම කරන්නේ නැහැ උන්ගේ මහාන්තකමට දත්ත මොට්ටකමක යනවා. ඔක ගිහිලා ගෙලින්ම නිරෝධයට සමවැදිලා අන්තිම එහා කෙරවලට ගිහින් නව අනුපුර සභාපතියලා ගිහිලා හවු ගමක් මොනවා කරන්නේ? මේ කොහොම කරන්නේ? රාගක්ෂය කරලා, ද්වේෂක්ෂය කරලා, මෝහක්ෂය කරලා සමනය කරන්න ඕනේ හිතක්. එක එක හිරු මතවල සමනය කරන්න බෑ. ඒ ධර්මය අහ කරලා වෙනෙහිකින් ඒක කරන්න බෑ. ඒ නිසා කිව්ව දේ කිව්ව හැටියට කරගත්තොත් නම් ජය ගන්න. එහෙම නොකරගත්තොත් Tamanda පරාජයෙන්ම අනිකාය දෘෂ්ටානුගතිය දාන්නත් ඒක හේතු වෙනවා. මෙච්චර වටිනා දෙයක්. මොකද මම ඒකින් දා කියනවා අනික කවුරුවත් අනුගමනය කරන්න යන්න එපා. ඔන්න මන් දිහා බලා ගන්න. මන් දිහා බලන්නේ කියන්නේ මං කරන වැඩ පිළිවිල බලා ගන්න මං මටත් එහෙම වර්ධිනවා. මං ඉන්නේ එහෙම දැනකද කියලා බලන්න. ඔයින් එහාට පිටස්තරාගෙන හොයන්න යන්න එපා. මොකද පිටස්තරාය මම ධර්ම දේශකයෙක් වශයෙන් ආදර්ශයට ගන්න කියලාවත් නෑ කාටවත්. එහෙම කෙනෙක් තව හරියට පූර්ණ වෙලා නැති නිසා. එක එක මට්ටම් වල ඉන්නවා. ඒක නෑ කියන්නේ. ඒ වුණාට යන්න එපා අවවාදනු සාසනා කරන්නයි මං වාගේ ඉන්න කියන්නේ යන්න එපා. තමන් වාගේ ඉන්න කියලා එහෙම යන්න එපා. හරියාකාරව මඟ අනුගමනය කරනවා නම් මාර්ගයට අනුකූලව තීක්ෂණ නුවණ පහළ වෙන්න ඕන. මේ දේශනා කතා තීක්ෂණ වෙන්න ඕන. ඒක විකෘති වෙන්න බෑ. සාමාන්‍ය මානසිකත්වයේ ඉක්ම වූ අධිමානසිකත්වයක් මතුවෙන්න ඕනේ, පේන්න ඕනේ. එහෙම පේන්නේ නැති අයගේ කතාපස්සේ යන්න එපා. අපි භාවනා කරන කෙනෙක් ඉන්න අහවල් තියෙන එයාගේ පස්සේ මෙහෙමයි කියලා එහෙම යන්නත් එපා. එහෙම කෙනෙක් මට තාම හම්බෙලා නැහැ ඒකයි. තාම ඉතින් ඇවිදිලා නැහැ. කුංචි අංකොටයක් ආවම අයින් යන අය නම් ඉන්නවා. අඟ මොට්ට කරගන්න එකයි කරගන්න. දැන් ඉතින් තමයි නැතුව ඔය මාධ්‍ය හරියට කරගෙන යන්න කිව්ව විදියට. වෙනස් කරන්නවත් තමන්ගේ මත පස්සේවත් යන්න එපා. පොඩ්ඩක් ගියාට පස්සේ ප්‍රඥාවට මතු වුණා දැන් ඉතින් මගේ වැඩේ හරි සමාජයට මතු වෙලා ආවා කිය කිය අර භූතයින්ගේ අදහස් පස්සේ යනවා. දැන් හොඳ වෙර පරිස්සම් වෙන්න ඕන එකක් ඔය භූතයින්ගේ. මාර්ගය වඩන්න දෙන ලොකුම අවශ්‍යය තමයි මාර පාක්ෂික භූතය. ඒගොල්ලන්ගෙන් අහක් වෙලා හැම මාර්ගය වඩන්න ලේසි නෑ. ඒකයි කාරණේ. වඩන්න පටන් ගත්ත මොහොතේ වඩන්ගෙන වික්ෂිප්ත කරනවා. වික්ෂිප්ත කරන්න හදනවා. ඒකට හරි අමාරුයි මොකද අති සිවුම් මාන්නයක් තියෙනවා. ඒ වගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා ධානයේට මාර්ගඵලයට පැමිණෙන්න වටත් ඇත්නම් කියලා. ඒ බලාපොරොත්තුවම දලවීමා කරගෙන. උඹට එහෙම එකක් තියනවා කියන අරු වාක්ක කරලා වෙන පැත්තට හරවනවා. ඒ නිසා ඒවා පරිසාවෙන්න ඕනේ පරිසාවෙලා ඔය කිවිඩිය කරගන්න. වරද්දා ගන්න යන්න එපා. අත්‍යල් භාවනා කියන අත්‍යල් භාවනා අත්‍යල් තමයි මේ දෙන්නේ. අදාම අතේ ඉල්ලගෙන යන එකක් නෙමෙයි මේ කියන්නේ. භාවනා කරන හැටි කියා දෙනවා තමයි භාවනා කරගන්න. මම කියනට අහගෙන හිටියට හරියන්නේ නැහැ. පුළුවන් තරම් ඒක තේරුම් ගන්න බලන්න. අරගෙන මේ මාර්ගයන් ගමනය කරන්න. පොඩ්ඩ වැරදුනොත් යන්නේ වෙන පැත්තකට. කුටියක් හිටවගත්තා නම් සරුසාර ගැළපෙන පොළොවක් තිබුණා නම් සාත්තුව හරියට කළා නම් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මේක දෙපෙති වුණා පිටිවල හැටි කොහොමද මේක දැල් වෙනකොට දැල්ලේ හැටි කොහොමද මේ කඳ හැදෙනකොට මේ කඳේ ආකාරය මොකද්ද මල් වෙනකොට මල් වල හැටි කොහොමද ගෙඩි හැදුනහම ගෙඩි වල හැටි කොහොමද කියලා කාගෙන්වත් අහන්න ඕනේ බීජය හරිනම් ගැළපෙන පසට යමු වුණා නම් සාතු හරියට කළා නම් දෙපෙති වෙනකොට දැනගත්ත හැකි දෙපෙති ඒක වරදින්නේ. ඒ වගේම දැල්ල එනකොට දැල්ලේ හැටි. කොළේ එනකොට රිකිල්ල එනකොට කොළේ රිකිල්ල හැටි. හද එනකොට කඳේ හැටි. මල් එනකොට මල් වල හැටි. පළ ගන්නකොට පළ වල හැටි. පැහෙනකොට පැහෙන හැටි. ඊට පස්සේ එදින සුවඳ. රසය ඔක්කොම දැනගත්තා. මෙන්න මේ වගේ ආර්ය මාර්ගයේ පූර්ණය කරනකොට කල්තියා දැහැන් අහගන්නත් එපා. ඕකත් හරි කරදරයක් වෙලා තියෙනවා. සැක නැති වෙන්න කියලා ඒක කිව්වට පස්සේ ඕක මතක තියාගෙන ඉඳලා හිටා මයින් ඇවිදලා අනිසරේ අහනවා මේ උඩ යනවා වගේ මෙහි ගා කියලා මොකද කියන්නකෝ බන්නේ මේක වෙච්ච හරිය කිව්වොත් ඔය කිය කියන්න දන්නේ. මේ එලියක් ආවා. ඒ කොහොමද? එළිය ආවට එතෙන් නිකන් විස්තර කියන්න කිව්වහම දන්නේ. දැන් මලක් හැවිදින් තියෙනවා. මේ ආකාරයි. එහෙනම් කියන්නකෝ මං දෙපිටි වෙච්ච හැටි. පැලේ හිටවගෙන ඇටේ හිටවගෙන බීජේ හිටවගෙන සාතු කරපු කෙනාට දැන් කියන්න බෑ. මම මෙහෙම සාතු කරනවා මෙන්න මේ විදිහේ බීජය ආව මෙන්න මෙහෙමයි ඒකේ ආකාරය දෙපිටි උනේ මෙහෙමයි. දල්ලකා මෙහෙමයි. අතුරු කිලි බෙදුනා මෙහෙමයි. කඳ හැදුනා මෙහෙමයි. මෙන්න මේ කාලේ මෙන්න මේ දැකලා මල් ආවා මෙහෙමයි. දැන් ඉතින් දැක්ක කෙනාට කියන්න බෑද මම දැකලා තියෙන්නේ කියලා. මල් වල හැටි අහගෙන අහනවා. මම මලක් දැක්කා මෙන්න මේ විදිහේ කියන්නකෝ මන්නේ මල එනකන් ආපු හැටි. ඒටි ආව හරි. හරියන්නේ නැති වුණත්. මෙන්න ඒ වගේ මේ දැහැන් ගැන කියනකොට කෑල්ලා කහගෙන ඕක මනසේ රුවා ගන්න. ඊට පස්සේ මනසේ මවා ගන්නාගේ ස්වභාවය. ආයි පල්ලෙහා ඉඳන් යන්න ඕනේ නැහැ. කෙලින්ම උඩ දැන්න මනසට එනවා. මානේ තේරුම් අරගන්න ඕනේ. නිගමනයක් දෙන්න ගිය කෙනාට මම කොහොමද කියන්නේ? මේක මෙහෙමයි කියවනම් එහෙනම් දරා ගන්න. දැනගන්න ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මාර්ගයේ වැඩනකොට තමයි හොඳට පැහැදිලිව තේරෙන එකක්. බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් දීලා අන්න අරන්නේ රුක්මුල ශුන්‍යාකාර තියනා ගිහින් වැඩේ කරගන්න කියලා ඇරියට පස්සේ. අතරමැදවින් කියන්න ආවේ නැහනේ. සාමිනී කළ යුතු සියල්ල කරලා ඉවරයි බ්‍රහ්මචාරියාව පූර්ණ කළා මතු කරන් දෙයක් නැහැ කියලා මම දැනගත්තා අරිහත් ඵලයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසා. උන්වහන්සේට අතල මගේ කෑල්ලක් කෑල්ලක් ආපු ගානේ ඇවිදින්න මට මෙහෙම එකක් ආවා කියලා කියන්න ආවෙත් නෑ එන ආන්න දුන්නේත් ඉතුරු ටික Tamante වැඩන නිසා තමයි අමතර කියන්න දෙයක් තිබුණේ නැත්තේ අහගත්ත ටික හරිනම් බීජය හම්බුණා දැන් සාතු කරගන්න මෙන්න මෙහායි කරගන්න කියලා කියා දෙන්නේ යව්වා ආන් අරන්නේ කුමු ශුන්‍යාකාර දිනා ඵලය ඊළ වැඩේ කරගන්න වික්ෂුන් හතරක ඔයාව වාදීලා ගියාට පස්සේ ආයි අහන්න ගියේ නෑ ඉතුරු ටික අහගන්න හරි අහගෙනයි ගියේ ඊට පස්සේ පිළිපදලා ප්‍රතිඵලය අරගෙන ආවා. ඒකයි මේ නිර්වාණ නිවන් මාර්ග නැත්නම් මේ බුදුදහමේ හැටි ඒකයි. ගොඩාක් හිත හිත ඉන්න දෙයක් නේ. කර්මස්ථානයක් ගන්න ගියාම එක ස්කන්ධ ගැන දෙනවා. එක ඉන්ද්‍රිය ගැන දෙනවා. එක ධාතු 17 ගැන විග්‍රහ කරලා දෙනවා. මූල විග්‍රහ කරලා තේරුණාද? ස්වාමීනි මට දැන් තේරුණා. එහෙනම් කියහම බලන්න. මුල ඉඳලාම කිව්වා ආ දැන් බොහොම හොඳයි. වැටහිලා තියෙනවා. දැන් යන්න. ආය යන්න ඕන. ඔය ටික කරගෙන යන්න. ප්‍රතිඵලය ලැබේ. ආගෙන හරියට ගිය නිසා ප්‍රතිඵලය ලැබුවා. දැන් අහන්නේ මාර්ගය නෙමෙයි. මේ ඵලය කොහොමද? ප්‍රථම ධානය කොහොමද? ද්විතිය ධානය කොහොමද? ඒක අහගෙන ගිහිලා මවනවා. මවාගෙන දෙයට මුලාටපත් වෙනවා. නෑ ඒව ගැන අහන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ. ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන පරිච්ඡසමුපාද ගැන එක එක්කෙනාට වැටෙන ධර්මයකින් විග්‍රහ කරලා දුන්නාට පස්සේ නිවන් මඟ. ඒක යාට වැටුණා නම් යාට විග්‍රහ කරලා මඟ කියන්න පුළුවන්. මේක මෙන්න මෙහෙම මට වැටෙනා මේ කර්මස්ථානේ. හරියාකාර විග්‍රහ කරන්න පුළුවන් නම් දැනගත්තා ඒ කර්මස්ථානේ ඉඳන් ධර්මාවෝදේ ලැබිලා තියෙනවා. එහෙනම් සෝවාන් ඵලයටපත් වෙලා තියෙනවා. දැන් ඉතින් ගිහිලා කරගන්න. ඉතින් එතෙන් යන්නේ එතුමා උන්වහන්සේ ඒක කරගන්න. ඉතින් එහෙමයි කරන්නේ. ඉතින් ඒ වගේ කටමස්ථානේ හරියට අහගත්තට පස්සේ ආයතරයක් අතරමැද අහන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ තමන් කරගෙන යන්නේ ඒකයි තියෙන අවසානය. මින් ඔය ටික තේරුම් ගත්තේ නැතේ අය මොකද කරන්නේ වඩ පිට බල බල ඉඳලා කාගේ හරි කෑල්ලක් හොයා ගන්න. අර ඇදිව්වා දැක්කා. මෙයා උඩ පැන්නා දැක්කා. එතන කොයිද බනා. ওই જાතිය මුලාවට වයින්. ගොංකම මිසක් මොකක් කියන්නද කියන එකයි මට කියන්න දෙන උත්තරේ ඒක. ගොංකම හැර වෙන මොකද්ද? කියනයි කියන්නේ ඒ වගේ උත්තරෝ. ඉතින් අපි දැනගන්න ඕනේ අත වශයෙන්ම මේක. හැබැයි ඔය දැන් ඔය අදපස්දු හොයන විදිහට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බැලුවා නම් අන්න පරාජිකාපාලිය බැලුවා නම් එහෙම පෙනේ. ඒක දැකලා නම් එහෙම අද ඉන්න මිනිස්සු බුදුදහම තියා බුදුරජාණන් වහන්සේ ඉන්න හත් ගව්වා දිහා බලන්නේ. අද ඉන්නේ ඉතින් නිගමනය කරන්න කියන්නේ. කොහෙද උන්වහන්සේගේ ඇත්තබනා කියන්නේ කොහෙද උන්වහන්සේගේ ශ්‍රාවකේ කොල්ලා තියෙන මෙහි මේවානේ ගියා නම් අර පරාජිකා පාළිය බැලුවොත් එහෙම වෙන්නේ කරලා තියෙන අසංවරකම් මොනවා කරන්නද බුදුරන් වහන්සේ ඒක ධර්මයේ මොනවා කරන්නේ පිළිගන්නේ නැති බුද්ධලේ අසංවර විදිහට කටයුතු කරමින් හරි ඒ දිගේ ප්‍රතිඵලය හම්බෙයි ධර්මයේ හරි නිසා සත්‍ය නිසා ධර්මයේ අනුකූලව අහගත කෙනා ඊට අනුකූලව පිළිපැද්ද කෙනාට එයාට ඒ ප්‍රතිඵලය හම්බෙයි එතරම් එතන තියෙන්නේ මේ ওই ටික තේරුම් ගන්න බැරි ලෝකයා මුලාටපත් වෙච්ච ලෝකයා ධර්මයක් හොයන් දාපුවාම ධර්මයේ හාරවුසලා ධර්මයේ විමර්ශනය කරලා ඒක ගන්න නැතුව මේ බාහිර ලෝකේ ගැන වට විඩාව බලන්න. ඒවෙන් තීරණය ඉට ගන්න යන කොහොමද ගන්න? මෙතෙක් කල සංසාරී කරලා වෙත් වැරදි පුරුද්ද. අනිකාගේ වැරදි හොයලා තීරණ වල බැහිම තමයි මෙච්චර කල් කරලා තියෙන්නේ. අදත් වෙලා තියෙන මිනිසුන් බොහෝ අයට ඒ පුරුද්ද පස්සේ ගිහිලා මුලාටපත් වෙනවා. Tamanට ලැබිච්ච වටිනාකමින් ප්‍රයෝජන ගන්න නැති වෙනවා. මේක දකින්න ඕනේ. సంతాනිය වලාගෙන යනකොට නොයෙක් බාධා එනවනම් නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡේය මාතායත නියම් පුත්තං ආයුසායක පුත මන්තක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං කියන කර්මස්ථානයේ වලන දැන් ඔය කර්මස්ථානයේ වන්නකොට කර්මස්ථානයේ අර ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ තථා පරිපච්චී තබ්බන්ති කියනත දෙන්න. ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙනයි පිළිපදින්න වහිතෝ. කර්මස්ථානයේ වඩනවා කියන්නේ පිළිපදින්න වහිනවා. දැන් කර්මස්ථානයේ වඩන්න බෑ කෙනා ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත්වයක දැනගෙන තියෙනවා. ඒ පිළිබඳ වැටහීමක් නැතුව කර්මස්ථානයේ වාක්‍ය කොච්චර කියෙ හිටියත් වැඩෙන්නේ. දැන් මෙච්චර කල් මේ ලෝකේ අපිත් ලෝකයා කරපු කුබ්බැහිකන් දකින්න ඕන. මොනවා කුබ්බැහිකන් කියන්නේ? කුඹැහියා කියන වචනයක් අපි නිගමනතාවක් තියෙනවා. කුඹැහිකන් නොකරන සත්‍යයටපත් වෙන්න ඕන. anu කුපිත කරන වැඩ නොකරන්න ඕන. වීරු තහලු කොලොප්පා anu පදකින් නින්දා පහස කෙලින් මේවා anu කුපිත කරන වැඩ. ඒවා යමේ කරනවා නම් කුබ්බැහිකම් කරනවා කියන්නේ ඕක. මේවා තමයි මේ සසරේ එනකොට මේ ලෝක සත්‍ය රෝප දේශ මොහයන්ගේ ගහන වෙලා කටයුතු කරමින් පුරුදු වෙලා තියෙන්නේ. ලේසියෙන් අත්හැර ගන්න බෑ. කෙනෙක් ඒවා කරනවා දැක්කා කියලා නම් ඔහුට දොස් කිය කිය කෑ ගන්න හොදත් නෑ. සසර දෝෂයේ කොච්චර බලවත්ද කියලා සංවේගයක් උපදින්න ඕනේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන අප සංසාර ගමන කොයිතරම් දෝෂ සහිතද? කොච්චර ආසාවක් ඕනකමක් අරගන්න තිබුණත් මේවා අරගන්න බැරි විදිහට ඉතේ කාවැදිලා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවානේ මොනවා කරන්නද අනේ ලෝක සත්‍යය කෙසේ හෝ මේකේ මිදෙත්වා ඔය අදහස ඔතන තියලා තමන් පුළුවන් තරම් තමා විසින් ඒබඳු කුබ්බැහිකන් නොකරන්න තීරුම් ගන්න ඕනේ ඒකේ කණිකෙකුට මෙබඳු කුබ්බැහිකන් නොකරවා කියන එක තමයි නපරෝ පරන් නිකුබ්බේත කියන ඉතින් මම මම මේ ලෝකයාට ආශිර්වාද පතන්නේ. අනේ මේ ලෝක සත්‍යෝ එක එක අනිකේකට කුබ්බැහි ගන්න නොකරවා එහෙම කරනවාම අනුන්ගේ අනුන්ගේ හිත කුබිත කරනවා. කුබ්බැහිකමක් කළොත් මං මොකද්ද මේ කියන එකේ තේරුව? අනික් උන්ටත් මෙහෙම කරන්න ලැබේවා යහපත වේවා කියන පදපත. මං අනික් එකාගේ හිතේ දොන කුබ්බැහි එකක් කුබිත කරනවා කරනවා. මම මේ කියන වචෙන්ට අනුකූල යථාවාදී තථාකාරී නෑනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ධර්මය නම් අනුගමනය කරන්න. යථාවාදී තථාකාරී විය යුතුයි. යථාකාරී තථාවාදී විය යුතුයි. යමක් කිව්වා නම් ඒ විදිහට කරන කෙනෙක් වෙන්න ඕන. යමක් කරනකොට ඒ විදිහට කියන කෙනෙක් වෙන්න ඕන. මෙන්න මෙතන මුල දැනගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොන විදියකින්වත් අනිකාගේ හිත කුපිත කරන යමක් ඇත්නම් මං ඒවා කරන්නේ නැහැ. එහෙම නොකරන ගම අනිකේ කණිකෙක්ගේ හිත කුපිත නොකරවා කියනා වූ අර්ථය අරගෙන මම ලෝකෙට ආශිර්වාදයක් කරේ මේ කර්මස්ථානිය වඩනවා කියන්න පරෝ පරන් නිකුබ්බේත කියන වචන කියන්නේ. නාති මඤ්ඤේත කත්තචිනා කන්ති නොකටයුතුකම් වැඩක් ඒවනේ වැඩක් වෙනේව නෙමෙයි පුරුදු වෙලා තියෙන අපි සසරේ ගමනේ අනන්ත ප්‍රමාණ සංසාරේ පටන් එනකොට මොනවද අනුන් මෙහෙයවන්නේ වැඩක් ඇති ඒවට නෙමෙයි මේ ලෝකේ වැඩක් නැති හොල්මන් වැඩවලටයි ලෝකයා මෙහෙයවන්න පුරුදු වෙලා තියෙන්නේ මුලාවට පත් කරන වැඩවලට ලෝකයා ලෝකයා මෙහෙයවන්න කටයුතු කරවන්න පුරුදු වෙලා තියෙනවා නොකටයුතුකම් කටයුතු මොනවද නිවන් මාර්ගට හේන දේ ඇරෙන්න. නිවනට උපනිශ්‍රේ වෙන්නේ ඇරෙන්න. තවත් මේ ලෝකයට මොන කටයුතු ගැන උපදෙස් දෙන්නද? නිවන් මාර්ගට හේතු නොවන දේ පිළිබඳ උපදෙස් දුනොත් ඒක නොකටයුත්තා. ඒ බඳු නොකටයුතුකම් කරන්න වටින්නේ. ඒ නිසා මම කොයි වෙලාවකවත් අන්ත නොකටයුතු වැඩ කරන්නේ නැහැ. ලෝකයට පතනවා. එකිනෙකාට නොකටයුතුකම් නොකරාවා. මෙන්න මේ අර්ථයේ තේරුම අරන් අනුගමනය කරන ගමන. නාති මඤ්ඤේත කත්තචිනං කන්ති කියන මේ වාක්‍යය කියන්නේ. ඒ වගේම අපි දකින්න ඕනේ හොස් බව. හිත ක්‍රූර බවක් ඇති කරනවා නම්, රෞද්‍ර බවක් ඇති කරනවා නම් මෙන්න මෙවට කියනවා හොස් බව ඇති කරනවා. යා රෝසනා කියනෝකයි. පටිඝ සංඥා. අපි කරන වැඩ නිසා අනික් අයට තරහ එනවා. තරහ එන වැඩ අනික් අයට. මෙන්න මේවා අනික් අයට ඒවා වාදකයි. මේ නිවන් මාර්ග යන අයට බාධකයි. එහෙනම් මමත් කොයි වෙලාවකවත් අනුන් හොස් බවට පත් කරන අන්ත දේශේ නගා සිටුවොත් එබඳු වන්නා වූ දේවල් කරන්නේ නැහැ. අනුන් සැඩ බවට පත් වෙන විදිහේ සංඥා ඇති වෙන්නේ. කටයුතු කරන්නේ නැහැ. මම මගේ ඒවා කරන්නේ ඔබට කරදරයක් නැහැ නේ කිය මට ඕන එකක් කරනවා කියලා අනිකට කරදරයක් වෙන ඒවා කරන්නේ නැහැ. පටික සංඥා ඇති කරන්නේ නැහැ. ලෝකයාගේ වරද නෙමෙයි සසර හැටි. මහරහතන් වහන්සේ වගේ අකම්පියව ඉන්න බෑ. ආර්ය මාර්ගයේ පූර්ණිය කියන මුල් අයට. පොඩ්ඩක් ඇහිනා හිතට සැඩවලා තියෙනවා. අකමැති දියා කරනවා දැක්කොත්, කරදර ඇති දියා කරනවා දැක්කොත්, පටිඝ සංඥා පහළ වෙනවා. දැන් මම මේ ලෝකේ තනි නිදහස් පුද්සයිවි පුද්ගලයෙක් හැටියට වට ඉන්න බෑ. අනික් අයට සැඩගති පහළ වෙන පටිඝ සංඥා ඇති වෙන යම්කිසි වැඩ පිළිලක් ඇත්නම් මල්ලන්. මම හොඳට මනසේ දැනගෙන ඉවෙන් හික්මිලා. මගෙන් අනුන්ට කරදරයක් ඇති නොවේවා ඒ ආකාරයෙන් මම ජීවත් වෙන්නේ කියලා. Tamange මනස ඇඩ ගහ ගන්න පුළුවන් වුණා. මෙන්න මේකට කියනවා දා රෝසනා පටික සංඥා ඒව හැටි දැකලා නාඤ්ඤ මඤ්ඤස දුක මිච්ඡේ මේවා නිසා එකිනෙක අර දුක් නොදේවා එකිනෙක අර දුක් කරදර නොදේවා නිවන් මඟ ලැබෙන්නේ නැහැ එහෙම කරන්න ගියොත් ඔය අදහස තේරුම් අරන් දා රෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක මිච්ඡේ කියන වචනේ කර්මස්ථානයේ වශයෙන් වඩනවා. ක්‍රියාවෙන් එතන ඉන්න ඕනේ. මාතා යතා නියම් පුත්තා. අන්න අපි ලෞකික ලෝකෝත්තර අදහස් දෙකක් උතර තියෙනවා. මව් කෙනේ තමන්ගේ එකම පුතාට කියලා ලෞකික අදහසක් තියෙනවා. අමා මෑණියන් වහන්සේ නැවති බුදු පියාණන් වහන්සේ යතහා නියම් පුත්තන් කියන යථාර්ථවත් නියම පුතා කියන මහරහතන් වහන්සේ ලෝක පහල කරලා දෙන්නේ. අරිහත්ත්වයට පත් වෙන දුරු. ආයුසා ඒක පුතවන් රකේ. අන්නේ එකම පුත්‍රයා හා සමාන ඉතින්පත් වෙනක අනුරක්ෂණය කරනවා. අරිහත්ත්වයටපත් වෙනකම් බාධා පමුණවන්නේ හැම උදව්වක් උපකාරයක්ම කරමින් ආශිර්වාද කරමින් අනුරක්ෂණය කරනවා. මෙන්න මේ බුදුරයන් වහන්සේ උපමාවට අරගෙන ඒවම්පි සබ්බ භූතේසු මමත් ඒ වගේ උන්වහන්සේ උපමාවට අරගෙන තමයි මමත් ඉන්නේ. එයා මමත් කවදාවත් අන්නේ අමා මෑණියන් වහන්සේ එකම පුතා හැවතේ රහතන් වහන්සේ පහළ වෙනතුරු ඒ භික්ෂුන් වහන්සේලාගේ ආර්ය අනුශාසනය කරන්නේ කොහොමද? මමත් ඒ අනුශාසනය කිරීම ආදර්ශයට නම් මාත් එහෙම කටයුතු කරනවා. බාධක පමුණවන්නේ උදව් උපකාර දෙනවා. එහෙම දෙන ගමන් මම ලෝකයට පතනවා. ඔබලත් ඒ ආකාරයෙන්ම ඒ බුදුරන් වහන්සේ උපමාවට අරගෙන අමා මෑණියන් වහන්සේ උපමා කරගෙන අරිහත්ත්වයටපත් වෙනතුරු ඒ ශ්‍රාවකින්ද උදව් උපකාර කරමින් ආශිර්වාද කරමින් කටයුතු කරනවා වාදී. මමත් එහෙම කරමින් ලෝකයාටත් මම පතනවා අනී ලෝකයාත් ඒ තත්ත්වෙටපත් වේවා. ඔන්න ඔය අදහස අරගෙන මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත වන්රක්කේ ඒවාපි සබ්බූතේසු මානසංභාවී අපරිමාණ. අන මානසං මට්ටම බලන්න. හදයන් හේවා හිතවත්කම් තියාගන්නේ නැතුව. හිතවත්කම් තියාගත්තොත් සංගනිකා දෝෂ සහිතයි. මානසං කියන වට්ටමේ පුද්ගලයා හඳුනා ගන්නවා. පුද්ගලත්වයේ පිළිබඳ ඇලීමක් බැඳීමක් ඇති කරගන්නේ නැතුව. දයානුකම්පාවෙන් නිගමනය කරනා මේ ලෝක සත්‍යව කවදා හරි විමුක්තිය ලබා ගන්න නම් මේ ආර්ය මාර්ගෙම යන්න ඕනේ. මේ මඟ අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ ගුණය මුල් කරගෙන. අන්නේ මානසංකීය මට්ටම අප්‍රමාණ ගුණයක් ඇති මානසංකීය මට්ටම ලෝක සත්‍යය වඩත්වා. එයින් ඈතට නොයත්වා. හදයන් කියන අවස්ථාවට බැඳිලා යාළු මිත්‍රයන් හදාගෙන අයිතුකම් අසාධාරණකම් වල මුල පුරන්නේ නැතුව අනේ මේ ලෝක සත්‍යයෙන් නිවන් දැකීමෙන් කෙලවර කරන්නේ ලෝක සත්‍යයක් නේද කියන හැඟීමේ ඉක්මන් නැතුව මෙන්න මේ ආකාරයෙන් යහපත කරත්වා කියන අදිෂ්ඨානය තියාගෙන මාන සංභාවයේ අපරිමාණං කියලා ලෝකයට ආශිර්වාද කරනවා. සමුනුත් එහෙම කරනවා. මෙත්තාංච සබ්බ ලෝකස්මි. මෙන්න මේ ආකාරයෙන් මේ මෛත්‍රිය. සියලු ලෝකයටත් මටත් මාන සංභාවයේ අපරිමාණං මෙන්න මේ මානසංභාවයේවත් මේ කියනවා හිතවත්කම් බැඳින් නැති. මෙන්න මේ උතුම් ගුණයටපත් වෙන ආකාරයට පිහිටාවා. අප්‍රමාණ මානසංභාවය ඇති වේවා. මෙත්තංච සබ්බ ලෝකස්මි. සියලු ලෝකේටත් අස්මින් කියන්නේ Tamanටත්. ලෝකේටත් මටත්. ලෝකයාටත් මටත් මෙත්තංච සබ්බ ලෝකස්මි මානසංභාවය මෙන්න මේ මානසංභාවය අප්‍රමාණ මානසංභාවය වඩන ලැබෙත්වා. උද්දං අදෝච තිරියන්ත්‍ය උඩ යට සහ වට හැමතැනම අසම්බාධං මෙන්න මේ උතුම් ගුණයට තියෙන බාධා නැති වේවා අවේරං මේකට වෛර කරන්නව නැති වේවා අසබත්තං ශාප කරන්නව නැති වේවා ශාප නොකරාව මෙන්න මේ ගුණේ තේරුම් ගන්න මේ අර්ථයේ තේරුම් බරින්න මේ කර්මස්ථානයේ දිගට වඩනකොට තමාට වැදිලා හිටපු යම්කිසි අමනුෂ බන්ධන නිවේකාකාර වින බන්ධන මොනවා හරි තිබුණා හිංගි හිංසා තිබුණා මේ ඔකෝම දුර වෙලා ගිහිල්ලා උඩයට වට මහා සාන්ත ආරක්ෂාවක් හිටියා. ඊ ආරක්ෂා වලල්ල කඩ කරගෙන ඉන්න බෑ හරියට උඩ තියෙන අර ඕසෝන වායු පටලය කියන එක කතා කරගෙන. උල්කාපාත වලට මෙහෙ ඉන්න බෑ උඩදිව පිච්චිලා යනවා ඒකේ වැඩිලා. පොළොට වදින්න නැතුව. පොළොව අපිනා. වටේ තියෙන ආරක්ෂා වලල්ල තමයි අර වේරම්භ වාතය කිව්ව නැත්නම් අර ඕසෝන වායු පටලය කිව්වේ. අන්නේ ඕසෝන වායු පටලය පොළොව වට කරලා තියෙනවා වගේ අපි වට කරලා එක්තරා විදිහේ තිරණ පටලයක් ඇති. ඕක අප්‍රමාණ පුණ්‍ය ඉරිදියකින් පහළ වෙන්නේ. වඩාගෙන වඩාගෙන යනකොට ඔන්න ඔය කිරණ පටලිය උඩ යට වට වට කරනවා. ඊට පස්සේ කිසිම අමනුෂ බලවේගයකට හෝ කිසිම දෙයකට ඒ කිරණ පටලෙන් විඳගෙන අපිට හිංගි හිංසා කරන්න ඇතුළත් වෙන්න බැරුව යනවා. මුලා අදහස් දෙන්න එන්න බැරුව යනවා. ඉන්නේ යම් කිසි කොටසක් ඉන්නා නම් විකර්ෂණේලා විසිනව අහකට. හැබැයි මුල පටන්ගෙන යනකොට හිර වෙලා බැඳලා ඉන්න අමනුෂය ඉන්න තැන් වල තියෙන විස ගුලි ඇබරි ඇබරි කැඩි දැවි දැවි පිච්චි පිච්චි පිට වෙන්න පුළුවන්. ඇඟේ අමාරු, කොන්දේ අමාරු, පාරි හිර වෙන තැන්, තද වෙන තැන්, ගැසිලා යන තැන් ඔහොම ඉන්න පුළුවන්. ඒවා එකක්වත් ගණන් ගන්න නැතුව දිගටම වලාගෙන යනකොට අර හිර කරපුවා, බැඳපුවා, බන්ධන කරපුවා මොනවා හරි තිබුණා නම් ඒවත් ගැලවිලා යනවා. ආසාවට, පරහවට ඇවිදින් හිටපු ඥාති, භූතාදී කොටස් හිටියනම් ඈත් වෙලා යනවා. දසමාර බලයක් අරගෙන ආපු වසවර්ති මාර්යාගේ මෙහෙයීමෙන් ආපු පිරිසක් හිටියනම් ඒගොල්ලෝ තෑත් වෙලා යනවා කවදා හරි. කාටවත් බැරුව යනවා ඔය ගුණේ ජය අරගෙන ඊට වැඩි බලයක් අරගෙන ඉන්න. දැන් සියලුම යంత్ర මන්ත්‍ර බල පරාදාය ආරස්සාවට ඔය දිවි. හැබැයි මොනවා ආවා? වළක්වන්න බැරි පාප කර්මයක දෝෂයක් ආවොත් එයි. එන ගහලා ගියා කවන්නේ මං ඉන්නේ යථාර්ථය. ඔතන ඉඳලා වැඩුවා නම්. වළකින තරම වළකි මාර්ගයේ වැඩි බාධා දුරු වෙලා යයි. උපරිමයට වඩන්න පුළුවන් කෙනෙක් කියන ජීවිතයේ දෙවෙනි කරන මානසිකත්වයක් උදා වුණා නම් මේ සත්‍යය සත්‍යයි මම ඒකේ පීඩන්නේ කියලා උදා වුණා නම් ලේසියෙන් නම් ඔක මරන්න හම් වෙන්නේත් නැහැ. කරදර කරන්න හම් වෙන්නේත් නැහැ. අන්න එයාට පිළිදෙනාල මනුස්සානා පියෝ හෝති අමනුස්සානා පියෝ හෝති ආදි වශයෙන් පෙන්නු. මිනිසියෝ ප්‍රිය කරන්න පටන් ගන්නවා. අමනුෂ්‍යෝ ප්‍රිය කරන්න පටන් ගන්නවා. මුලාව දුරු වෙලා යනවා. මුඛවර්ණේ පැහැපත් වෙනවා. ඒ වගේම වසවිස වදින්න නැතුව යනවා. ගිනි විස වදින්න නැති යනවා. කළු ගිනි පහරක් ගහන්න නැතුවට වදින්න නැතුව යනවා. දෙවියෝ ආරක්ෂා කරනවා. වහාසිත සමාධිගත වෙනවා. නුඹලාව කල්පිය කරනවා. මෙලෝදි අරිහත්ත්වයටපත් නොවන බබලෝ ඉපදියා ඒ තුටිය සම්පූර්ණ කරගන්න. 11 ආනිසංශයක් ලබන්න හේතු වෙනවා ඔය ටික හරියට කළොත්. තව භාවනාව නැතත් ඔය ටික ආනිසංශය ඔච්චරයි. මූල ධර්මයේ තේරුම් අරගත්ත කෙනෙක් ඔය භාවනාව කළොත් අනාගාමී ඵලයෙන් බබලෝ උපදිනවා නිසා කායිත් මෙලෝට එන්නේ නැහැ. ඒ බඳු උතුම් බලයක් ඔය භාවනාවේ තියෙනවා. ඉතින් ඔවා අත්‍යල් භාවනා කියන අපි මං කියන කන් ඉඳලා අහින්ද නෙමෙයි තියෙන්නේ. අර්ථවත්ව වටහාගෙන තමන් වඩන්න. වඩලා ප්‍රගුණ කරලා ඔය සත්‍ය භාවනාව නිසා කෝවේ 아무තෙන් හිත හිතා බල බල ගොත ගොත අඳුන්නේ ඒවා නෙවෙයි. ධර්මානුකූලවම හේතුඵල ඇතුව පෙන්නපු ඒවා නිසා ඔය ප්‍රතිඵලය ලබන්න පුළුවන්. මොහොත ලබා ගන්න.